නාමස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදා භික්ඛවේ භික්ඛු සුඛං අච්ඡත්තං ව්‍යාපාදං උප්පන්නං අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති දෙවික්කවේ දුක්ඛෝ සන්තං වාජ්ජත්තං ව්‍යාපාදං සන්තං අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං අසන්තං අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති යතාච අනුප්පන්නස්ස ව්‍යාබාධස්ස උපාදෝ හෝති සංජපජානාති යතාච උප්පන්නස්ස ව්‍යාබාධස්ස පහානං හෝති සංජපජානාති යතාච පහිනස්ස ව්‍යාබාධස්ස ආයතින් අනුපාදෝ හෝති සංජපජානාති මොකද මේ යෝගාසන මහා සංඝරත්නය හොතරයි මේ අතිනා සූත්‍රයක් ඉදිරිපත් කරගෙන සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන ඒ අනුව රූපවතී තෝසියා වූ මේ කායනුපස්සන පාඩුවේ මේ වේදනානුපස්සන පාඩුවේ චිත්තානුපස්සන පාඩුවේ කියන ඒ කොටස් ඉක්මවලා දැන් මේ මෙතන තියෙන්නේ පස්සලා තියෙන්නේ ඒ අවසාන ගැඹුරු වූ ධර්මානුපස්සන කොටසයි ඒ ධර්මානුපස්සනාවෙත් අපි කලින් උත්සාහ කරගත්ත විදිහට නීවරණ වශයෙන් එක කාර්යයක් කරලා පෙන්නවා ඊගාවට උපාදානස්කන්ධ පහ ආයතන හය උද්ධංග ධර්ම හත චතුරාර්ය සත්‍ය හතර කියලා ඒ කොටස් කීපයක් අදා පෙන්නනවා එනිත් මේ නීවරණ පබ්බේ තමයි අද අදත් මූලයටත් ධර්මදේශනාට මාක්ෂුකා වෙන්නේ මේ නීවරණ පබ්බේ පවතිනා වූ මේ සායිසික ධර්මයේ මීට කලින් ඒ චිත්තානුපස්සනා කොටසදී සෑහෙන දුරට දුරට මූල ධර්ම වශයෙන් හෝ අධ්‍යක්ෂින් වශයෙන් හෝ ඒ ශ්‍රාවකයන්ට යෝගාවචරයන්ට ලබා දීලයි සර්වඥ වහන්සේ මේ ධර්මානුපස්සනා කොටසට හිතනම් වන්නේ ආරාධනා කරන්නේ. ඒ නිසා චිත්තානුපස්සනා කොටසදී සරාදං සරාදං වා චිත්තං විත රාගං වා චිත්තං විත දෝසං වා චිත්තං අමෝහං චිත්තං ආදි වශයෙන් ඒ රාග දෝෂ මෝහ වශයෙන් ඇති නැති හිත් පිළිබඳව මූලික අදහස ඉදිරිපත් කරලා දීලා තියෙනවා චිත්තානුපස්සන කොටස. එහි වඩාත්ම මූල ධර්ම කොටසක් වශයෙන් හඳුන්වා දීලා දැන් මෙතෙන්ට එනකොට ඒ යෝගාචරයට සමාජික වශයෙන් එහෙම නැත්නම් භාවනාවට මතුවෙන බාධක වශයෙන් ඉදිරිපත් කරමින් අර කලින් හඳුන්වා දීපු කොටසේ ඉතේ සංඥාතාවයක් ඉදිරියක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේක භාවනා වශයෙන් නැත්නම් අධ්‍යක්ීමට සම්බන්ධ කරලා සමාජයේ ජීවිතයේ වශයෙන් අධ්‍යක්ෂණය යන යෝගාවචරයට නම් උපදිනා වූ කාම රාගය, ව්‍යාපාදය ආදී ධර්මයේ මුලින් මුලින් විශේෂම කායන පසනා කරකට එනකොට වේදනානුපස්සනාවකට එනකොට ප්‍රහාණය කළ යුතු දකින්නකොටම එයින් මගහැරලා අයින් කරලා අලාවබලා අනංගේ <clears throat> මූල කර්මස්ථානයේ වෙන්නේ කායනුපස්සනාවකෝ මතු කර ගැනීම පහාන සංඥාවකින් පේනවා. ඉතින් අපි කලිමුත් මතක් කරගත්ත විදිහට සමහර විචක යෝගාවචරයට මේ මුල් මුල් අවස්ථාවේ විපස්සනායේ මුල් මුල් අවස්ථාවේ මේ මතුවෙනා වූ නිවන ධර්ම, চৈতසික ධර්ම එක එකක් වෙනකොට හඳුනා ගැනීමක්වත් උනන්දු කරවන්නේ නෙමෙයි. උනන්දු කරවන්නේ මේ මතුවෙන සියල්ලම ඉතිවිලක් වශයෙන් හෝ එහෙම නැත්නම් හිත පිට යාමක් වශයෙන් හෝ මිනී කරමින් පොදුවේ මිනී කරමින් වහාම හිත ඇති ඉක්මනින් හිත මූල කර්මස්ථානයේ හසුරවන්න කියලා. මේ නිසා යෝගාවචරයා උත්තර ලොකු තේරීමක්, බේරුමක් නොකර උපදින කාමච්ඡන්ද වේවා, ව්‍යාපාද වේවා, සීල විද්‍ය වේවා, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා වෙන කොයි දේ ආවත් ඒක හිත පිට යෑමක්. නැත්තම් හිතීමක්. නාම ධර්ම වශයෙන් විශේෂයෙන්ම හිත පිට යෑමක් සහ කල්පනාවන් වශයෙන් මෙනෙහි කරලා ගත කරගන්න. පහාන සංඥාවෙන්ම තමයි එනකොටම මෙනෙහි කරලා තමන්ගේ මූල කර්මස්ථානේ මතු කරගන්න. ඒත් අර වේදනානුපස්සනාවට කියන දෙවෙනි පාඩුවේ පැන්නුවාට පස්සේ මඩ වශයෙන් ඒවා චිත්තානුපස්සනා කොටස් වශයෙන් සරාගං විතරාගං සදෝසං විතදෝසං සමෝහං විතමෝහං ආදී වශයෙන් ඒවා පිළිගන්නලා ටිකක් නැත්නම් ඒ පිට යන හිතවිලි ඒ නැත්නම් හිතන දේවල් හිතට මතුවෙන සායිසික ධර්ම කොටස් කරන්න ඉගෙන ගන්න. මේ වෙලාවේදී ඔබ තාමත් යෝගාවචරයට බාධක මට්ටමකට අනතුරුදායක මට්ටමකට පවතිනවා වෙන්න පුළුවන්. නමුත් එතනදී ටිකක් අර මූල කර්මස්ථානයේ නිතරම හිතේ පවතිද්දි මේ ඇති වෙනා වූ සරාග හිත, අදෝස හිත, සමෝ හිත දැකේ. ඒ ඒවා ඉස්මතු කරන්න දෙන්නේ නෑ. මූල කර්මස්ථානයේ මගේ හිත තියෙනවා නේද? මගේ මූල කර්මස්ථානේ තාම මැසිලා නෑ නේද කියලා ඒ මූල කර්මස්ථානේ පවතිද්දී ඉන්නා වූ රාග හිතිවිලි, ද්වේෂ හිතිවිලි, මෝහ හිතිවිලි දකින්න පුළුවන් තත්ත්වයට එනකොට කීප වතාවකම කලවත්පතක් කරගත්තා වගේ ආධුනික යෝගාවචරයන් නම් ටිකක් කලබල වෙනවා. කලබල වෙන්නේ මොකද? මගේ මෙච්චර භාවනා හොඳට ඇවිල්ලා දැන් ආය අරමුණ යට කරමින් මේ රාගේ මතුණා නේද? ද්වේෂේ මතුණා නේද? මෝහේ මතුණා නේද කියලා මේ ඊතන පස්සනාවේ කොටස් කරන තාලෙට නුව මොකද මේ ආයෙත් හොඳට භාවනා ගිහලා මොකද මේ ආයෙත් මතුනේ කියලා අර පිටින් මතුනා වූ බාධක ධර්ම පිළිබඳව පසුබාහන ගතියක් අදිස්ථානයේ බිඳ ගන්න ගතියක් තියෙනවා. ඒකට උනන්දු කරවලා දෙන්න ඕනේ මතු කරවලා දෙන්න ඕනේ මේ රාගය දැන් ආවත්, ද්වේෂය ආවත්, මෝහය ආවත් ඒ අතරමැද අවශේෂ වශයෙන් හෝ මේ නීල මට්ටමක හෝ නැත්තම් මේ මුදුයක් මට්ටමක හෝ අප්‍රකට මට්ටම හෝ සාමූල මූල කර්මස්ථානයේ තියනවාද නැද්ද කියලා බලන්න. ඒක යෝගාවචරයේ ධෛර්යය ඇති කරගන්න යෝගාවචරයාටම තමන්ගේ සති සමාධි දෙක අඛණ්ඩව පවතිනවාද නැද්ද කියලා බලන්න ලොකු රුකුලක් වෙනවා. ඒක නැතුව අතු වෙන රාග දේශ මොහ හිතවිලි වලට බය වෙලා, බය වෙලා ඒ විලාවේ තරම අප්‍රකටව නමුත් එහෙම නැත්නම් ප්‍රවේශ නැතුව නමුත් පවතින මූල කර්මස්ථානයත් යටපත් කරගෙන හිත දිග ගන්න අවස්ථාවක් වෙන්නේ කියලා. ආ මේකෙන් වළක්වලා මතක් කරලා දෙනවා දැන් රාගය ආවත්, ද්වේෂය ආවත්, මෝහය ආවත් ඊ අතරමැද තමන් ගත්තා වූ ආනහපාන මූල කර්මස්ථානයේ හෝ ඉන්දිය හැකිලිම කියන ආ මූල කර්මස්ථානයේ හෝ වෙනත් කිසියම් ගත්ත දෙයක් කියනවනම් ඒක පවතිද්දිම නාටක ස්වරූපෙන් කියනවනේ ඒකත් වේදිකාවේ පවතිද්දිම රාග දේශ මොහ කියන කට්ටිය ප්‍රධාන චරිත රඟ පාන්න පටන් ගන්නවාද? එහෙම නැතිනම් සම්පූර්ණ වේදිකාවෙන් මූල කර්මස්ථානේ පළවා හැරලා. රාග දේශ මොහ වේදිකාව ආක්‍රමණය කරලාද කියලා ඒකාචරයා කලබල නොවි නිමේ තනසින් බලන්ට උනන්දු කළොත් අනිත් දවසේ අද පෙර දුනත් අනිත් දවසේ පරියන්කිට ගිය වෙලාවදී මූල කර්මස්ථානයේ මඳුන්පත් මුදුන්පත් කරගත්තා. ඒ ක්‍රමයට මේ මූල කර්මස්ථානයේ තියෙනා වූ ගුරුසු ගති, මූල කර්මස්ථානයේ තියෙනා වූ ඕලාරික ගති ක්‍රමයෙන් අඩු වෙනකොට මේ රාග ද්වේෂ මොහ වගේ දේවල් එන ආවේදිකාවට. නැත්නම් තමන්ගේ භාවනා දර්ශන කාලයකට එනවා. ඒ ආවට මූල කර්මස්ථාන සම්පූර්ණ නැතිලා ගියේ නෑ නේද? නැත්නම් මගේ එකම පරමාර්ථ එකම යුතුයකම මේ මූල කර්මස්ථාන පැවැත්වීම නේද? ඒක හොඳට අර මූල කර්මස්ථානීයම සරණයි මූල කර්මස්ථානීයම කුහුචයි කියලා අමී ගහන්න යන මිනිහට බුදුරු ගහාවේ කමක් නැහැ කියන වගේ එහෙම වෙන්න උත්සාහ කරනවා නම් අනියෝගාගයට පුළුවන් වෙනවා ආම බලවත් විදියට බාධා කරන්න මූල නිවර ධර්ම ආව තමයි එන්නේ වැලක් තියෙනවා. තරන්ට සරණක් තියෙනවා. ඒ සරණ මේ වෙලාවේදී ජයගෙන නෙමෙයි තියෙන්නේ. නමුත් මේ සංසිද්ධියෙන් බහැර වෙලා නැහැ. අන්න ඕක ධර්මයක්. ආන්න ඕක තේරුම් ගන්න ඕනේ. එනි මේක තේරුම් ගත්තොත් විතරක් මේ යෝගාවචරයට පුළුවන් වෙනවා මින් මූල කර්මස්ථාන ප්‍රකටව තියෙන වෙලාව. මින් මූල කර්මස්ථාන ප්‍රණීතව වැටෙන වෙලාව. ඕන ඊගාවතේද ඔය ක්‍රමයේදී සීන් වෙනකොට හීන භාවයටපත් වෙන අප්‍රකට භාවයටපත් වෙනකොට ඔන්න ඕලංකාරයෝ ඔන්න වෙස් බඳුන් කාර්යෝ එක එකනායක එකනාර තීනික භාගයට හඳුනා ගන්නවා. යෝගාවචරයාගේ මූල කර්මස්ථානයේ මුල් තැන දෙන්න ඕනේ. ඒක දැන් මේ සූම් වෙලා තිබුණා. අප්‍රකටලා තුනක් මේක බලා ගන්න ඕනේ කියන හැඟීම හිතියෝ. දැන් මේ කට්ටිය රෝග දිසගෙන එන වෙලාවක දක්ෂණන් දැක ගන්න පුළුවන් මෙන්න ඉතල රාගයේ තිබුණ දැන් තිබුණ තැන ද්වේෂය මෙන්න එනවා. ඒක ටික වෙලාවක් යනකොට ද්වේෂය තමන්ගේ රාගයෙන් දක්වන්න පටන් ගන්නවා. ඊගාට ද්වේෂය බහලා යනවා. ඒ වෙනුවට ආය රාගය එනවා. ඒ නැත්තම් මම මේ භාවනා හරිද වැරදිද කියලා තෝන්තු කරවලේ මෝහය එනවා. ඒගොල්ලෝ එන හැටි, පැවතිලා රංගන දක්වන හැටි, භාවයන හැටි කියන විදිහට මේ සුති දෙවිවල මුල නැද අග. සයිසිකවල මුල නැද අග දැක ගන්නට නම් ඒ කාණාන්තෙම මූල කර්මස්ථානයේ කියන ප්‍රේමාව නොකැදී පවතින තුරු. ඒත් සාමපෙන්නේ මේ පිටින් ඉන්න ආයු නිවර කරන බාධා කරන්නා වූ කරදර කරන්නා වූ උගුරේ හිරෙච්ච දෙයක් වගේ ඇහැර වැටිච්ච කුණක් වගේ පේනවා. නමුත් අර අකන්නව පවතින ආ වූ මූල කර්මස්ථානයේ අදහාගෙන ඒකයි මම යුතුයකම කියලා කටයුතු කරන යෝගාවචරයකට නම් එnde එnde එnde එnde එnde තමන්ගේ කුඹියට පෙළ හයි වෙනවා වගේ ඒ වෙලාවේ ඔච්චර නීවරණ බලවත් වුණත් මූල කර්මස්ථානයේ ලොක්කඩි පවතිනවනේ මගේ හිත ඒකම හොයනවනේ කියන පැත්ත කය ගන්න පටන් ගන්නකොට ඉතින් එන්නා වූ ඍතුගල වල මුල මේමයි මැද මේමයි අග මෙහෙමයි කිය එnde එnde එnde එnde ඒව පරිච්ඡේද කරන්න පුළුවන්. අජානාති කියලා කියන්නේ ඔන්න ඔයගේ ඒකේ මුල මැද අග දැනගන්න පුළුවන් ශක්තියක් වෙනවා. ඒකකට ඒගොල්ලන්ට අර තරම්ම වේදිකාවේ පොළොවේ අඩි හත්ලා හත් අඩිය පා ගන්න හම් වෙන්නේ. නටන්න හම් වෙන්නේ නැහැ. මොකද ඒගාවතර ඒ කියන්නේ ඉතර ඌරණගේ නැතිලම මේ බලන්නේ මේ වෙලාවේ පැත්තකට තන් වෙලා හෝ පවතිනව මූල කර්මස්ථානේ සරණ. එතකොට අර වල එනිදුනිද ටිකෙන් ටික ටිකෙන් ටික මුලින් වෙලා අඬ පටන් ගන්නවා. ඊට යහදී අවස්ථාවක් පොඩි තමයි දෙන්නේ සම්මාන පතන කරදී. සම්මාන පතන කරදී ඉන්නතම මූල කර්මස්ථානේ ප්‍රකටව පවතිනවා ඒවා දන්නවා යෝගාචර වෙනකලින් ඉඳි තෝ මේගොල්ල එනවා එන වෙලාවේදී බොහෝම ලස්සනට. Taman හිතේ මෙන්නේ නැතුව. Taman හිත නැතු වෙන්නේ නැතුව. රාගේ මතුණා. ඉතින් මොකෝ? මේ අත් නැතුණා, මේ නැතුණා. මේ නැතිවිච්ච එක ඇති වුණා. මේ ඇතිවිච්ච එක පළතුණා. මේ ඇතිවිච්ච එක නැතුණා. ආන්න විදියට නිවන ධර්මයන් නිකන් අඳුන් අල්ලන්න පුළුවන් තරමට. උතරන්න අඳුන් මේ අතර දෙක වල්ලන්න කියලා පුච්ච ගන්න වෙලාවලුත් තියෙනවා. දැන් මඩුව තියාගෙන අත පුච්ච ගන්නවා. ආයම වේලාව එනකොට මේ යෝගාවචරයගේ මුල කර්මස්ථාන පිළිබඳ දක්ෂතාවයම ඉන්නේ එකම නිම්ම වෙන්නේ මේ බාහිරින් එන කරදර ටික තමයි. නමුත් කිසිම වෙලාවක ඒවා ගෙන්න ගන්න කියලා නම් පොතකවත් පතකවත් නැහැ. ඒවා එන්නේ එක ස්වභාවය. මුදාන්ට ගියාම රැල්ල ගහන්නේ කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම රැල්ල ගහනවා. සමහර රැල්ලේ උඩලා නාන සමහර උඩ පැනලා බේරෙනවා සමහර දැන් කාලේ තියෙන අලුත්ම සෙල්ලම රැල්ල පදිනවා විශාල මේ ජනප්‍රිය ක්‍රීඩාවක් බාටපත් වෙලා තියෙනවා ඒ රැල්ල රැල්ල පාටිනි. ඒ පරණ අපේ මොදායි ඉන්නේ පුරුදු ළමයි ඔක පුරුදු කරලා දුන්නා නම් අවුරුදු ගෝකාලෙට ඉස්සෙල්ලා දැන් සුද්දක් පුරුදු කරගෙන දෙනවා බොහෝම ජනප්‍රිය ක්‍රීඩාවක් බාටපත් වෙලා. ඒක බොහෝම රැල්ල දින වෙලාවට උඟක් කිනෝදේ ලැබෙනවා. ඒ වගේ තමයි මේ අර මූලික වශයෙන් කායන ප්‍රශ්නාව වශයෙන් මූල කර්මස්ථානය. ඊමත් වේදනාන ප්‍රශ්නා චිත්තාන ප්‍රශ්නා කොටස් වලට එනකොට මූල කර්මස්ථානේ දුර්වල කරමින් පහළින් පිටින් පහළ වෙන්නා වූ වේදනා ඒකයිතික ධර්ම මතුවීම යාන්තක් භාවනා කඩානගෙන විදිහට මට්ටමක් පැනලා ඒවා එන දිහා ඒවා පවතින දිහා යන දිහා බලාගෙන පුළුවන් ශක්තියක් ඇත්තට ගන්නවා නම් මේ යෝගාවචරය දැනෙන දුරට සංයම භාවනාවක් කරගන්න පුළුවන් ශක්තියකටපත් වෙච්ච කෙනෙක්. යවස්ථා තුනේ මොනිස්තර කිරීමට මුහුණ වුණාට සමහර විටක ඔය මද අවස්ථාවේදී බා කල් වැටෙනවා. අනන් කවදාකවත් පිටිට ගන්නේ නැහැ, තරම යන්නේ නැහැ. මගේ මෙච්චර මේ කෝලන්, මෙච්චර මේ විචූරණ, මෙතෙක් මේ විශ්වෙත් දෙස්බඳු මේදී නාඩගම් කොච්චරද මූල කර්මස්ථානයේ තියෙනවා නේද? අල්ලන්න පුළුවන් නේද කියන විශ්වාසය එන්නේ හොඳ කොණ්ඩ බණ තියෙන යෝගාවචරින්ට විතරයි. උගලට දෙනෙක් එතනදී පාවා. ආව දින චෝදනා කරන අනුරාගය, ආව ද්වේෂය, ආව මෝහය, ආව ආදි වශයෙන්. නමුත් මේ යෝගාවචරයට ඇති කරලා දුන්නොත් ඒ ඇති සංඥාවක් මූලාවදී මූල කර්මස්ථානෙම සරණ යන්නේ කියලා දැය ගත්තොත් ඔබ සතුටක් වෙනවා. ඒ තාම නීවරණය පිළිබඳ මූලික අධ්‍යයනය ඉවර නන්නේ. ඉවර වෙන්නේ මේ සම්මානුපස්සනා කොටසේදී එතනදී මේක අපි කලින් සඳහන් කරගත්ත විදිහට කාමච්ඡන්දේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාදේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පස්සට මතර සඳහන් කරන්නා වූ දෙයක් වෙන්න පුළුවන්. ඒව එනකොට ඉදදිත්තේ දෙක්කු සංගම් වා අධ්‍යාත්මං කාමච්ඡන්දං නැත්නම් ඉදදිත්තේ දෙක්කු සංතං වා අධ්‍යාත්මං ව්‍යාපාදං ආදි වශයෙන් මොහේ సంతානයේ දැන් කාමච්ඡන්දේ පවතිනවා. මොහේ సంతානයේ දැන් ව්‍යාපාදේ පවතිනවා කියන අදහස. කිසියම් කරගාටුවක් ඇත්තේ නැහැ කිසියම් නම්බුවක් ඇත්තේ සුද්ධ ධර්මය. අපි ඒකම පිම්බීම ඇතුලේ පවතිනා වූ තද වෙන ගතිය දැක්ක, පෙරපෙන ගතිය දැක්ක, උණුසුම් ගතිය දැක්ක ආදී වශයෙන් අනුන් වර්ණයාගේ යත්තා වූ මේ ලක්ෂණ දක්වනවා. එහෙම නැත්නම් අපි කියනවා නම් පුතුකාරයෙක් වශයෙන් ගිහිලා වෙන බලකොටුවකට එනතෙක් තැනක මානෙ හැංගිලා ඒ බලකොටුව ඇතුලේ සිදු කරන්නා වූ සෑම කටයුත්තක්ම හොඳට ඔත්තු බලනවා. තමයි කවදාකවත් නරකයි හඳුන්වා දෙන්න මම මේ ඔත්තු බලන්නේ කියලා එහෙනම්ගේ ජීවිතය එතනින්ම හමාර වෙනවා. මොනවා තරම් මේ මැදස්ත ඉඳගෙන ඔත්තුකාරයෙක් බව දැනෙන්නේ නැතුව හැංගිලාව ඒකට උත්තර කරනකොට මේ බල කඳුරේ තියෙන බලවත් කම නැත්නම් කොතනද වෙඩි බෙහෙත් හංගලදී කොතනද ආයුධ හංගලදී කොතනද මේ බල කඳුරේ ඉන්න අනනේ නිලධාරියා ඉන්නේ ආදි වශයෙන් දැකගත්තොත් සැකගන්න තරමටම උත්තුකාරයට ලැබෙන සන්තෝෂම වැඩි වෙනවා. දුරීම වැඩි වෙනවා. ඒ නිසා උත්තු බලවත් මේ කන්දවල ඉතර බලවත් එකක් නෙමෙයි මේ මේ වේග බහපගේ එකක් කියලා යන්තම් අඩිතක් වේලක් කරගෙන ගිහිල්ලා පස්සේ යුද්ධයට ගියා නම් අමාරු වෙයි. ඒ නිසා පුළුවන් තරම්ගේ බලකන්දවලේ තියෙනා වූ වැදගත් අංශ දැක ගන්න. ඒ වගේම තමයි මේ කාමච්ඡන්දේ ව්‍යාපාදයේ පැමිණිච්චාම ඒකට බය වෙලා ඒවා දකින්නකොට වේවලා උගුරකට වේලලා අතිතු කරන්න ගත්තොත් කවදාහක්වත් බෑ. එතකොට අර අපන බල්ල දුවන නිහ එලවෙලව හපනවා වාගේ මේ නිවර්ණ ධර්ම එලවෙලව යෝගාචරයට පහළ වෙනවා. නිසා යෝගාවචරය ඇතුළේ තියෙන තෝරේ නිවට අභියෝගශීලී ස්වરૂපයක්. ඊට කලින් අර කායන පස්සන දක්ෂ වෙලා, වේදනාන පස්සන, චිත්තාන පස්සන දක්ෂ වෙලා දැන් නිවර්ණ එනවමයි. ඒ නිවර්ණ පිළිබඳ දරුවචනාංශයේ ප්‍රතිපත්තාන සඳහන් කරලා තියෙන්නේ මෙහිමයි. එන්න දැන් ආවා. මගේ දැන් යුතුයකම තියෙන්නේ මේ ඇත්තා වූ ව්‍යාපාරය. ඇත්තා වූ නැත්නම් නැත්තා වූ ව්‍යාපාරය. නැතිව ඉත ඇති වෙන්නා වූ ව්‍යාපාරය. ඇතිව සිට නැති වෙන්නා වූ ව්‍යාපාරය. නැති වෙලා ආය මතර නූතනතාවයට නැති වෙන්නා වූ ව්‍යාපාරයේදී මේ එක එකක් අකිනවා කියලාම මේක හරියටම අර මූල කර්මස්ථානේ ධාතු මනසිකාරයට බොහොම සමානයි. මූල කර්මස්ථානයේ හිත හොඳට ඉල්ල වෙලා මුහුණට මුහුණ දාලා ඉන්නකොට ඉතින් එන්නේ එන්නේ එන්නේ කියන ප්‍රඥප්ති ගති ප්‍රඥප්ති සතහන් ආකාර හැදිලා ඒ වෙනුවට ඊයතාව තද වෙන පෙරදෙන උණුසුම් චංචල කම්පන ගති වෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට පුරුණුට මගේ චංචලයක් මගේ කම්පනයක් ඉස්සු කම්පනයක් පුරුෂ කම්පනයක් උඩ කම්පනයක් යට කම්පනයක් හොඳ කම්පනයක් වැරදි කම්පනයක් ආදී වශයෙන් තේරුම් බේරීමකින් නැතුව උඩු කම්පන භාවය සම්පූර්ණ ස්වභාවය. මේ ඇති ඒ ඇති ඒ දකින ඇති ඒ නිලත හොඳට හැදෙලිව දැක ගන්න පුළුවන් තාක්ෂක වෙනවා. එතකොට යෝගාවතරයට පුදුමාකාර මේ දේ පිළිබඳව ආගන්තුක ගතියක් ඇති වෙනවා. මොහොතේ එකක් නෙවෙයි මම කරන්නේ හුදු නිරීක්ෂණයක් පමණයි. නමුත් ඒ නිරීක්ෂණය තුළ මුළු සංසිද්ධියම යටපත් කරන්න පුළුවන් තරම් පුදුමේකාරී කාර්යකාරයක් තියෙනවා. මෙතන එහාට ඉක්මන් වීමෙන් තමයි යෝගාවචරයේ හෝ දේශපාලනඥ හෝ මොකාවේ අමාරු වෙන්නේ. ඒ දැක ගැනීම, අත්ේ වටහා ගැනීම හොඳ වේලාවක් කල යුතුයි. පෙරලයි Taman තේරුම් ගන්න ඕනේ මම ඊගාට කල යුත්තේ මොකද්ද? එහෙම නැත්නම් එහින් එන යෝජනාව මොකද්ද කියලා තේරුම් ගන්න. දැනගත්ත ගමන් ඒකට හුලක් වුණොත් කම්පණය වුණොත් ඒක තමයි මාය අපෙන් බලාපොරොත්තු වෙන දුර්වල දුර්වල. දැකලා ඒ පිළිබඳව නැවතත් මෙයි නැවතත් මෙයි කලබල වෙන්න හොඳ නැහැ කියලා අපන්න කරනවා. නැත්නම් අයෝද්ද මේ දිහාම බලන්න පුළුවන් නම් අත්‍ය වශයෙන්. අරෝත් දේශනාව හොඳ හරි තේරුම් ගත්තොත් වෙන තියෙන්නේ එවැනි ඊර්ග නිරීක්ෂණයකින් මේ බලවත් සතුර දුරවල. යම්ම වෙලාවක අපි ඒ සතුරට කිතුනොත් සතුරට ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් ඒකමයි ඒ සතුර අපෙන් ඉල්ලන දෙන්නේ. ඒකම අපේ දුර්ලභමක් වඩපත්. ඒ නිසා කලසුනා වෙන්න වෙන්න වෙන්න ඒ එන රාගේ කොච්චර බලවත් වුණා. ද්වේෂේ කොච්චර බලවත් වුණා. මේ යෝගාවචරය තේරුම් අරගන්න වෙනවා මේ කොච්චර රාගය ඇවිල්ලා මේ සිත ගහලා එත් වෙලා ගත කලක් ඒ බව දැනගැනීමේ ශක්තියක් හතියට තියෙනවා. මම වෙනදාට වඩා උග්‍ර රාගයක් මතුවෙලා ඒ පිළිබඳව දැන් අවදීන් ඉන්නේ කියලා ඒ රාගතර සත්‍ය අවබෝධ කරගෙන ඒ අතරමැදත් මූල කර්මස්ථානේ දකින්න පුළුවන් නම් ඒක අවබෝධ කරගෙන එහෙම නැත්නම් මුළු කයේ හෝ හිත පවත්වාගෙන යන බලනකොට මෙතෙක්කල් තමයි තමම යටපත් කරගන්න තරම් අධිකාරියක් නැත්නම් ඒකාධිපතිත්වය පවතපු මේ රාගය කුච්චෙක් වාගේ. යටපත් කරන්න පුළුවන්. නොබල ඒක දිහා නොබල දැනගෙන ඉඳීමේ ඇත්තේ ඇත්තේ නමුත් අන්ධයෙකු වේද වගේ කියන එක නැත්තම් අන්නාරති රඳා කියන තුන්දර ඇවිල්ලා සර්වඥාන්සේ ඒ බෝධියට උත්සාහ කරන බෝසත් කාලේ ඒ දඟලපු නැගලිල්ලේදී හැප්පරව බැලුවේ. ඊළඟ ආයේ අපච්චිට ඔය බැරි වුණාට අපි වේද අපි තුන්දනා කියොත් නම් අපි බීම දානවා. එයා තරුණේ. රංගන ගැඟුවා. නමුත් කිසිසේත් නෑ. සිවුරේ මේ මේ මාරේ ඇවිල්ලා බැරුණා කියලා කියන සිවුරු කොනක් අපවලා. ඒ වගේම තමයි මේ සංනාර කියලා ආවට බැරි වුණා සර්වඥාන්සේගේ. ඉතින් ඒක නිකන් චින්තන කරලා කතා. ඉතින් ඒක දිහා ගහන්න බඳින්න යන්න ඕනේ. ගහන්න බඳින්න ගියා නම් ඕකම තමයි අපේ සුදුකම. ඒ නිසා මෙතන තියෙන පදානාති කියන පදේ පමණයි. මොකද අපිට මේ අපි ඉදිරිපත් කරගන්න හදන අදහසට හේතු වෙන්නේ තව බුදු සාසනෙම ගන්න පුළුවන් සංකල්ප දෙක තුනක් අපි පොගේ දාසල මතක් කරගත්තා ඒකත් එක්ක ඊළඟට ගත්තොත් ඒ සර්වඥාන්ත දේශනා කරනවා අබ්බේ ධම්මා ඡන්දමූලක. නෑම ධර්මයක හොඳෝ වේවා නරකෝ වේවා ඡන්දයෙන් තමයි පටන් ගන්නේ. කාමයේ ඡන්දේ තම කාම ඡන්දේ කියන කුසලයේ ඡන්දය අපම කුසල ඡන්දේ කියන. අපි කාම ඡන්දයේ පරද්දන්න උත්සාහ කරනවා කුසල ඡන්දේ දිනවන්න උත්සාහ කරනවා. නමුත් මේ දෙකේ විශේෂණ පද දෙකේ විතරයි වෙනස් තියෙන දෙකේම ඡන්දේ තියෙනවා. ඒක නැත්තම් ඒක ධර්මයක් බාටපත් වෙන්නේ නැහැ. ඒක නොසෝ දෙයක්. අධ්‍යාත්ම කාමච්ඡන්දා කිව්වොත් තමයි අපිට ප්‍රශ්නේ. දුකී කාමච්ඡන්ද නතර කරනවා නම් හිතන්නේ මේ කවුරක්වත් දැනට අදුස්ථාන කරගෙන එහෙම ඉන්නවා කියලා. ඒක කවදාකවත් කරන්න බෑ. අධ්‍යාත්මයේ කාමච්ඡන්දේ ආපුහම ඒක නැති කරගන්නත් අපිට ඕන කරලා තියෙන ඡන්දේමයි ඒකට අපි දෙන කුසල ඡන්දේ. නිසා කාම ඡන්දත් එක්ක අපේ ඇති රණ්ඩුවක් නෑ අපිට තියෙන්නේ මේ අසුරතාව ටික ඒ ආකාරයෙන් දැනගන්න පමණයි. ඒ සඳහා අපිට පුරවත් ඡන්දය අවශ්‍යයි. කාමච්ඡන්දයට ප්‍රතිපක්ෂ ධර්ම වශයෙන් පෙන්වන්නේ නික්ඛා. නෛෂ්ක්‍රමයේ ආකාර හතරකින් අපේ තේරවාදය පිළිගන්නවා. පබ්බජ්ජා, ධර්මජාන, විපස්සනා, නිබ්බාන. මේ හේතුත් මේ ඔක්කොම ලයිට් අපිට කරදර කරන්නේ. ඒ වස්තු භෝග අමදරුව නිසානේ. මේ නිසා කාලකාලිකව වෛද්‍ය වශයෙන් හොරා කාමච්ඡන්ද ගැන කතා කරනවා නම් ඒ වස්තුවක නෑන්දයවත හැරීම පබ්බජ්ජා. ඊට පස්සේ ගොඩාක් ඒ කාමච්ඡන්ද අදහස් ඉතුරු වෙනවා. හැබැයි පබ්බජ්ජාව කෙරුවොත් වෙනසුගාදරනවා කරන කල්පනා කර කර ආයතරත් විදි කරාට ඔය වැඩි වෙන්නේ. ඊට පස්සේ ප්‍රථම ධානයේදී ඕන නිවර ධර්ම ටික తాවකාලිකව තල්ලු කරුවාට පස්සේ විශාල කාමච්ඡන්ද පිළිබඳ දැක්ලක්. ඒක පස්සන අපි කතා කරන අවස්ථාවේදී නිවිපස්සනායි. විපස්සනාදී නැවතත් කාමච්ඡන්දේ ඉඳ ඇරලා ඒවනසාගේ උදේට හදන්නේ බලලා මේ බැලීමේ මාර්ගයෙන් විපස්සනාවෙන් දැකීමෙන් ඒ කාමච්ඡන්දේ අරගන්න. හැබැයි මතක තියාගන්න ඕනේ මේ කාමච්ඡන්දේ නැති කිරීම කුසල ඡන්දේ. ඒකලොත් තමයි කාමච්ඡන්දේ වට කරන්න පුළුවන්. ඒ නිසා මේ ඡන්දය අවසාන වශයෙන් ඇති කරන්නේ අනුත්තරේසු විමුක්තේසු ප්‍රහං උපට්ඨපේති කියලා අනුත්තර වූ විමුක්තිය කෙරෙහි සංදයක් ඇති කරගන්නවා. ඒක සාධාරණීකරණය කරලා තියෙන අපේ තේරවාදී. හැබැයි මේ අනුත්තර විමුක්තිය කියන එක දන්නේ නැහැ තාම. මොකද එහෙම එකක් ගැන කල්පනා කරලා ඒ කාමච්ඡන්දේ ප්‍රහීන කරගෙන ඉදිරියට යන නිසා කාමච්ඡන්දේ කියන එක කවදාකවත් ලෝකෙන් නැති කරන්න අපිට හිතන්නවත් අමාරුයි. ඒක සර්වත්‍ය විශේෂයක් වෙන්නේ නැහැ. සර්වඥාන්තේ එහෙම දෙයක් කල්පනා කරේ. උන්වහන්සේ කතා කළේ මේක අධ්‍යස්තං කාමච්ඡන්ද. ඒකනේ අපි කාමච්ඡන්ද ලෝකේ ඉන්නකොට ඒ කාමච්ඡන්ද රෝගේ ලෝකේ නැගින රැලි අපිට වදින්න තියෙයි කියලා හිතන්න අරගන්න. අපිට ඕනේ රැල්ල වදින්න ඉඳලා. ඒ රැල්ල යට වෙන වෙලාවල් තියෙනවා උඩ වෙලා යට ඉඳලා දෙන්න ලතන රැල්ල පදින වෙලාවල් තියෙනවා. විපස්සනායි උගන්වන්නේ මෙන්න මේ රැල්ල පැදිලා. ඒක ඒක කරන්නේ කාමච්ඡන්ද තියෙන්න ඕනේ. මොකද කවදාකවත් ගෙවන්න වෙන්නේ. මොකද ඉබේම මාය නිතරම දීලා තියෙන දෙයක්. උදා මතක තියාගන්න ඕනේ ඡන්දයයි වැඩගත් වෙන්නේ. ඡන්දේ කාමයේ මුළුම කාමච්ඡන්ද වෙනවා කුසලයේ මුළුම කුසලච්ඡන්ද වෙනවා. යෝනිසෝ මනසිකාරය ආවොත් කුසලච්ඡන්දේද අයෝනිසෝ මනසිකාරය ආවොත් කාමච්ඡන්දේ. ආමිෂවස්තු ගත්තොත් කාමච්ඡන්දේට ඒ අත නිරාමිෂවස්තු කුසලච්ඡන්දේට වැඩගත්. ඒනොත් වේදිත සුඛය කාමච්ඡන්දේ පැත්තට බරයි. නැත්නම් අයෝනිසෝ මනසිකාරය පැත්තට බරයි. අවේදිත සුඛය නිවන පැත්තට බරයි. කුසලයේදී දිහා අපි බයන දෘෂ්ටි කෝණය වැදගත් වෙනවා. මේ දෘෂ්ටි කෝණය උනත් විපස්සනා යෝගාවචක චර්යාවක් තුළ කාලයක් තුළ භාවනා කාලය තුළ සීක්‍රේ වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන ඉඩ දෙන්නයි සර්වඥාන්තේ මේ ධර්ම කොටස ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක කාම ඡන්දේ හෝ ආභ්‍යාපාදේ කියන එක තවත් උපමාවකට පෙන්නනවා වතුරට වර්ණවත් ගම් වීමක්. ඒක පාට දී කරන්න පුළුවන් ද්‍රාවකයක් තමයි ලෝකෙ තියෙන ලාභම හොඳම ද්‍රාවකයක් තමයි. ජලය ඒක විවිධ වර්ණ එකතු කරපුවාම ඒක තමයි කාමච්ඡන්දය. එතකොට වතුරේ වටිනාකම අඩු වෙනවා ගැඹුරු තේින්න යනවා. වතුර වතුරට විවිධ සුසනතාවයකට වෙනවා. ව්‍යාපාදේ කියලා කියන්නේ මේ වතුර කැහෙන්ද හවස්සන. උණු වතුර කැහෙන වෙලාවට තියෙන ඒ චංචල කම්පන ගති නිසා ඒ අඩිය තේින්න තියෙනවා. අත තියන්න බැරි වෙනවා. මිසම ගාඩට පස්සේ නම් වතුර කියන්නේ නම් ඕනටම කියන්නේ. ඒකට මේ එකතු වෙන ආ වූ වර්ණ හෝ තාපේ නිසා මේක නාස්ති කරගත්තකට පත් කරනවා. ඒ නිසා කාමච්ඡන්දේ කියන එක පිළිබඳව ඒක දැන් වචනින් කියනවා නම් කාය වචන කියන චක්‍රීකරණ කැදැයි ඉගෙන ගන්න. ඒක කොහොමද ආධ්‍යාත්මික ජීවිතයේ ඉදිරි යාම සඳහා ඉදිරි ගමන සඳහා කාමච්ඡන්දේ කොහොමද අපි ප්‍රයෝජනයට ගන්නේ? බුදුවතක තියාගන්න මුලින්ම නම් අපි කරන්නේ ප්‍රහාණය. අතිනකොටම අයින් කරන කොහොමයි මූල කර්මස්ථානේ මතු කරගන්න මූල කර්මස්ථානේ මූල දෙන්න යනකම් ප්‍රහාණයෙන්ම කටයුතු කරනවා. ඊට පස්සේ එන කාලයට සමහර වෙලාවට යට වෙන වෙලාවල් වෙනවා සමහරකට ජය ගන්න වෙලාවල් වෙනවා. එන්න එන්න එන්න එන්න එන්න ජය ගන්න මට්ටම වැඩි කරමින් ජීවිතීමේ ශක්තිය ප්‍රතික්‍රියා නොකිරීමේ ගතිය උදු විපස්සනාව ඉදිරිපත් කරගෙන කරගෙන කරගෙන යනකොට මේ කාමච්ඡන්දේ කිව්වහම ඒක ගැටු පරිදයක් වාටපත් වෙනවා. මේකට ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් මේක එනකොට මේ විනෝදක් කරගන්න නරකක් කරගන්න අහවලාට කාමච්ඡන්දය වෙලා තියෙන කියලා ඒ පිටුල පහස්ව සලකන්ට ආදී දේවල් තේරුම් ගන්නවා මේ ප්‍රතික්‍රියාව. අර චිත්තාන පස්සනා කොටස දෙන්නවා අධිසත්තන් ආධ්‍යාත්මික වශයෙන් සාහිල වශයෙන් කල්පනා කරන්නේ. කවදාකවත් මේ ආධ්‍යාත්මික වශයෙන් කාමච්ඡන්දේ හෝ ව්‍යාපාදේ හෝ යම් ප්‍රමාණයකට දිරවගත්තේ නැති කෙනාට අනුන්ගේ ලෝක කාමච්ඡන්ද ව්‍යාපාද පිළිබඳ නඩු විනිශ්චය කරන්න ශක්තිය නැත්නම් පෙරදී බෝරුකම් කරන්න තියෙන ශක්තිය ආයි. එලට හැදෙලා බෑ නඩුව පාරද. නැත්නම් පාරදින පැත්ත වැය. ඒ තමන් වශයෙන් අධ්‍යාත්මික දුනා වූ කාමච්ඡන්ද ව්‍යාපාදයක පිළිබඳව හොඳ පරිච්ඡයක් ඇති කරගත්ත කෙනෙකුට නම් ගාපලාට කරන්නේ මේ නඩු බාර ගන්නෙත් නෑ මොකද දන්නවා කවදාකවත් හොදලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ ලෝකේ. මේ විපස්සනාවෙන් කරන්නේ මේ උද්දම් පාද තල අදෝපේ සමත්තකත් පච පරියන්ත. ඕන ටික ඇතුලේ කෙටින් ගිරලම විතරයි උත්තරීනේ කරන්න පුළුවන්. මේ හැමෙන් පිටතට මොන්නම දැක්කත් කරන්න බෑ. ඒ කරන දේවල් අර තරම් විශ්වාසයෙන් අර තරම් ඉස්තුරව වෙන්නේ. ඉතින් අපි ඉස්ලාම කරන්නේ තමන්ට ඇති වුණා වූ කාමච්ඡන්දේ තමන්ට ඇති වුණා වූ ව්‍යාපාදේ පිළිබඳව උඹ ප්‍රමාණ කිරීමක් කරනවා. ආනේ ඒකට තමයි මේ කලින් සමතයක් හිතේ ඇති කරගන්න. කලින් අර නිවර්ණ ධර්ම පලාවමින් හරි කවන්නේ. ප්‍රහාණය කරමින් හරි කවන්නේ. කොහොමයි මූල කර්මස්ථානයේ මූලික මූල දාන මට්ටමට එනකන් නැත්නම් සමත සමාධිය කියන උපචාර අර්පණ සමාධිය ආවට පස්සේ එයාට පුළුවන් ශක්තියක් තියෙනවා නිවර්ණ ධර්ම මේ මාතෘකාවක් කරන විෂයක් කරගෙන ඉගෙන ගන්න. ඒ නැත්නම් ඉතින් ආතුර වෙනවා. ආතුර නොවේ ඉගෙන ගන්න නම් ඈනේ ඒක පිළිබඳව සමාධි ශක්තිය අවශ්‍යයි. යථා භූතං සමාහිතෝ චිත්තේ චිත්තං යථා භූතං පදානාති කියලා ඇති හිතේ දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ ඇති ඇති දැක ගැනීමේදී හෝ ප්‍රහාණය කරන වෙලාවේදී හෝ මේ කාමච්ඡන්දේට හෝ ව්‍යාපාදේට හෝ වෛර කරලා ඒවා නරකයි කියලා හිතාගෙන කටයුතු කරන ගත්තොත් ඒක ආපිට කැපෙනවා. තමන්ගේ අර සමතේ මාධිකම නිසා දුර්වලකම නිසා අපි නැති තැනක් හොයාගෙන ගිහිල්ලා හෝ ඒවා තල්ලු කරගෙන හෝ ඒක ඉඩක් ඇති කරගන්නවා. ඉඩක් ඇති කරගත්තට පස්සේ අපි අපේක්ෂා කරන්න නරකයි. අපිට කාමච්ඡන්දයෙන් දෙන්න එපා. අපිට ව්‍යාපාදයෙන් එපයි කියලා. මොකද අපේක්ෂා කළ පමණ ඒවා නතර වෙන්නේ. එහෙනම් ඒ එනේකකට මූල කර්මස්ථානයේ වාංගු කරලා මූල කර්මස්ථානයට හේතු කරලා ඒකත් එක කටයුතු කිරීම තමයි ඒ සර්වඥාන්සේ දක්ෂ මත්තමක් ශක්ති බෝධ ගිය යෝගාවදෙට ඉදිරිපත් කරනවා. ඒ සමත වශයෙන් මේ සඳහා වෙන හැකි උපක්‍රම තියෙනවා. ඒක අර විපස්සනා ආධියගේ කෙලින්ම මූණ දීලා කටයුතු කරනවට වැඩිය විනාශ ක්‍රමයක් ඒක දිනේ ඒක දිතුනේ බය පක්ෂව කරන වැඩ පිළිවෙල. ආරක්ෂාකාරී වැඩ පිළිවෙල. මම ඉන්නේ කාමයේ අවිශ්වෙන තැනට මට කාම අරමුණු වැඩි. මේ ඉන්නේ මේ වාතාවරණය දන්නවනේ. හොඳට කරුණු සලකලා බලලා සමත පැත්තට රටන උපක්‍රම කීපයක් අපට අපේ ආපකුපකරණ මල්ලේ තියාගන්න කියලා අපිට සැලසුම් කරලා දුන්නා කියලා. මොකද අසුබ අදහස් නිතරම ඇති කරගන්න. සුබ සංකල්පනාවෙන් තමයි දුරනත්තම් ප්‍රගතිය, දියුණුව, බලාපොරොත්තු වෙන ගතිය, නැත්නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා තමයි අපිට නිස්සාරණේ අමහා වෙලා තියෙන්නේ. මුසන්නේ කරගන්න බැරි. ඒ නිසා මේ ලෝකයේ මේ කවුරු කොහොම කරගෙන ගියත් ලෞකික විශේෂ ලබන කිසිම දිනුවක් ප්‍රගතියක් ඒකාන්තයෙන්ම නිවනට හේතු වෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් අහේතු වෙන අවස්ථාවන් කොහොමද? ඒ නිසා මේ ලෝකය කියලා කියන්නේ දුක්ඛේ ලෝකෝ පතිච්චිතෝ. මේ ලෝකෝක නොහිටලා තියෙන පුරුෂලා තියෙන දුකේ. මේකම ජයගත්තත් කොමුකුරුමියේ ගොම්බෙත්තක් ජයගත්තා වගේ වැඩක් විතරයි. ඒක මිනිස්සුයෙකුට පේන්න තියෙන්නේ ඔක පැත්ත උඩ තියාගෙන ඔළුව පල්ලෙහාට තියාගෙන ඒක පෙරලාගෙන යනකොට ශක්තිතු රජ කෙනෙක් වගේ අනේ කියලා කල්පනා. ඒ වගේ ආර්යයන් වහන්සේලාට පේනවා ශක්තිතු රජකමට උත්සාහ කරන්නේ රජකමට නැත්තම් මේවට උත්සාහ ගන්න. ඒ අසුචි කණු වගේ තමයි. ආර්ය විනයත් එක්ක බලනකොට මේ දුකක් ජය ගන්න හදා. දුක ජය ගන්න කියන්නේ දුක පරාජය කරන්නේ දුක වැඩි කුට්ටියක් කරා ගන්න හදා. ඒ නිසා මේ ලෝකය කියලා කියන්නේ හොබලා පුරවන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් කියන්නේ උඹන් තරම් අතපය හොරවලා තමන් අයින්නේ. ඒ නිසා ප්‍රතික්‍රියා කිරීම කියලා කියන්නේ කොහොමද කඩනෝකේ බාරගත්තද? අපන්නක ප්‍රතික්‍රියාවෙන් තොර සාමීචි ප්‍රතිපාදන. අපි මේ කටයුතු කරනවා කියලා කිසිම දෙයක් එක්ක ගැටෙන්න ඕනේ. මොකද ගැටුණ හදන්න බෑ. අපිට තියෙන්නේ මේ ගුරුත්වයට මේ වෙලාවේදී බේරගන්න ඕනේ. මේ පෙර කර්මයක් නිසා අපිට මේ ඇතිවෙච්ච ආ වූ මේ නරක දේ නිසා අනේ අලුත් අලුත් කර්ම ඇතිව වේවා. අලුතෙන් චේතනා පහළ නොවේවා. මුතු මේ වෙලාවේ ජීවිතය වල ඇතිවීවා කියන එන මූල ධර්මයේ ඉන විශේෂණ නිවන ධර්මයේ தත්ත්වය දැනගෙන අතුවක් ළඟන අතු කරවගෙන නැත්නම් ඉබ්බෙක් තමන්ගේ අමුතු ගැටුවට ගත්තා වගේ දෙවෙනි කරගන්න. ඒ සඳහා ප්‍රධාන වශයෙන් කාම සංජාතික පුද්ගලයන්ට මේ අසුර නිමිත්ත හිතේර මත කළ දෙන සුබ නිමිත්ත අතහැරලා අසුබ නිමිත්තෙන් කටයුතු කරා. ඉතින් ඒකට ලෝකයා අපිට හරියට දොස් කියන අත්‍යුත් මිනිසු කියලා. අපිස් ගුණ අඳුරන්නේ රස අඳුරන්නේ ලෝකෙදී මොකද වැඩ කරන්නේ සාමාන්‍ය කෙනෙක් කියලා කිසි කැක්කමක් නැති මිනිහෙක් කියලා චෝදනා කරන්න ඉඩ තියෙනවා. ඒකෙනවත් වඩා ප්‍රකටව පෙන්වලා දෙන කියන අසුභ භාවනා. අසුභ භාවනා කරනවා නම් අතුරු පැතුම ආව කාමචන්ද ඇතුළට පස්සෙ තමන් කලාව වසල භාවනාවකට හිත දානකොට උදාහරණයෙන්ම අර දින්නකට වතුරක් කියලා වගේ ඉති විශාල භූමියක් ඇති කරන්නේ ඉතියි. ඒ නිසා චතුරාර්ය භාවනාවල තියෙන අසු භාවනාව අනුපයෝග අවතර විපස්සනා යෝග අවතර සෑහෙන හැඟීමක් ඇතිව කටයුතු කරනවා. මේව සමථ යෝග අවතරයක් නම් ඒකේ යෙදෙම බලවත්. උඹතෝනේ කාම ඡන්දයක් ඇති වුණාට පස්සේ විපස්සනා යෝග අවතරය වාගේ අරමුණට මුහුණ දීලා මෙහි කරන ගතියකට සාම සමතයෝගාවචර උපදෙස් දෙන්නේ නේ. සමතයෝගාවචර මතක් කරන්නේ මේ වෙනුවට අසුබ නිමිත්ත වඩලා අසුබ භාවනාවට හිත යොදලා ඒ ප්‍රතිස්ථාපන කරනවා. ඒක අසුබ භාවනාව ඒ මේ කාමච්ඡන්ද නිවර්ණයට දෙන සමත උපකරණය. ඊට අමතරව තෙල් ලැබුණ තියෙනවා භෝජනේ මත්පන්නට. තමයි උතරෝම කාම හිතවිලි කාම හංගුම් බහුවන තමන් ගන්න ආහාරය පිළිබඳ සැලකීමක් වෙන්නේ කියලා. උදාහරණයක හේතු වෙනා වූ කම්මද, චිත්තද, ඉතිද ප්‍රශ්න වැතු අමතරව ආහාරක ප්‍රශ්නත් බලපාන. ඒක නිසා භක්තචාරී ජීවිතය ගත කර නැත්නම් ආහාර පිළිබඳ සර්වචනාන්ත යම් යම් තැන්වල උපදෙස් දීලා තියෙනවා. මෙන්න මේ මේ ආහාර කුප්පල සුළුයි. ආනාකා වඩන සුළුයි. ඒ නිසා එවැනි ආහාර එවැනි නැත්නම් විසින් දුරු කළ යුතුයි. ඒගේ ඒ වගේම ආහාර ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න සංයුතාවය දැනගන්න ඕනේ. සත්තාරෝ පන්තාලෝකේ අභුත්වා උදකම් පියේ. තමයි බඩට අල්ලන්නේ සත්තු 30ක් නම් 25ක් වළඳලා ඉක්ක ටිකට වතුර ටිකක් දාන්නේ කියනවා. ඒ නැත්නම් ඒක හොඳට පැහැෙන්නේ නැහැ, දිරවන්නේ නැහැ. ඊට පස්සේ අර වගේ දෝෂෙ දෙන්නේ කියනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය සත්පාය දේවල් ඇසුරු කිරීම වගේ දේවල් ඒ කාමච්ඡන්දේ දුරු කිරීමට දීලා තියෙන උපකරණ. ඒ ඇත්තටම මේ නිසා තමයි අපි මේ සමත භාවනා කළා, සුපස්සනා භාවනා කළා, භාවනා මධ්‍යස්ථානයක් හෝ අරණ්‍ය සීනාසනයක් හොයාගෙන යන්නේ මෙන්න මේ වගේ ආදී වෙච්ච පරිසරයක් අපිට ලැබෙනවා. ඒ නිසා එහෙම දේවල් අර අල්පිච්ඡතාවයේ දොස් කියන්නේ එහෙම නැත්නම් රසකාමී රසඥතාවය දන්නේ නැත්නම් පේන්නේ තියෙන්නේ මේ රාජ ලැබිච්ච තරුණ ජීවිත ප්‍රතිනා ජීවිත අකාලේ නාස්ති කරන කිසි රටකට ඇති වැඩක් නැති මේ කැලේට හැංගිලා ගත කරනවා කියලා වේදනා කරන ඉඳියේ. ඉතින් ඒකට අර සංසාරේ බය දැනගෙන මේ දෙක කල්පනා කරලා මේ ලෝකයා කියන තාලට ගල්ලට අහු වෙලා ඒ කටයුතු කරලා නිකන් කාමච්ඡන්දට යට වෙලා විචික්‍රම වාර්කයෙන් සිල් කඩාගෙන අපාගාමි වෙනවද එහෙම නැත්නම් ආරක්ෂාව ඉස්සර කරගෙන මේ වාගේ අර නිසුනාසන ආශ්‍රය කළ කල්යාණ මිත්‍ර ධර්ම කල්යාණ ධර්ම කල්යාණ සත්පුරුෂ සෝවනේ ලැබල උන්වන්තර ඒ කාම ආරමුණු මත නොවෙනා වූ තත්ත්වක ඉඳලා මේ වෙනවද කියන එක සාමාන්‍ය අද උනත් ප්‍රචාරතෝ පවතින විශේෂම බෞද්ධ රටවල ප්‍රචාරිත පවතින දේවල් මේකෙනුත් ධර්ම දේශනාකට වඩාත්ම සුදුසු වෙන්නේ මේ දේවල් කල්පනා නොකරපු යත්තන්ට වඩා කල්පනා කරලා යම් පියවර ඉදිරියටපත් කරගන්න. අර වගේ සාමයේද කල්පනා කරපු නැති යත්තන් මෙවැනි ධර්මයක් දුන්නොත් ඒ හරියට ඌරන් ඉදිරියට මුතු දැම්මා වගේ වෙනවා. ඒත් කිපිලා ගහනවා. අපිට ඉල්ලන්නේ අපි මොකද්ද? ඒ දෙන්න හදන්නේ මොකද්ද? උත්තර වශයෙන් මේ දෙන්න හදන්නේ මොකද්ද? බොරුවක් කරනවා කියලා යත්තු හිතනවා. නිසා මෙවැනි නැත්තම් අතර ඒ වගේ අභිනිෂ්ක්‍මණයට පෙළඹිලා ඒ වගේ දේවල් සැපකිරීමට යොමු වෙච්ච නැත්තම් අනේ භගවත්යන් වහන්සේ වාගේ ආරි උත්තමයන් වහන්සේලා මේවා හොයලා අපුනේ මේ ලයිෆ් එකට කරලා තියෙනවා නේද කියලා කියනකොට ඒක සතුටක් ඇති අපි යන පාරේ අනිවාර්යෙන් හම්බ වෙතු මේ අසල් සතුරෙකුට අපි මේ සාර්ථක මුහුණ දීමකට කටයුතු කරන වැඩ පිළිවෙල. ඒ නිසා මෙවැනි ධර්ම ඒ අපිච්චකත ආදී ධර්ම බොහෝම ප්‍රියමනාප අනුර මිහිරි භාවයක් තියෙනවා. අර කුසල ඡන්දේ නැති කාම ඡන්දේ වැඩි ආමිෂාතාවට වැඩි ඒ වගේම ලෝක වර්ධනයේට යොමු ඇත්තන්ට මේ බුද්ධ ආගම කියලා කිව්වොත් ඒ හරි ලස්සන දැන් කාලේ තියෙන උපමාවක් හැටියට කියනනම් මේ මේ කතෝලික රජයේ කතෝලික ආගම කියලා අපිට ආරම්භ වෙලා තියෙන ඒ අස්තුමි බුද්ධ ආගමේ දොස්තරුන් වහන්සේ මේ ටිකවත් ඒකට කියනවා මේ බුද්ධ ධර්මයේ නෑ කිසිම මේ රසඥතාවය. ආදී තාපු දරුවන්ට කලකිරීමක් නෑ, දෙනෝට යන කලකිරීමක් නෑ, වස්තු විමුක් ගැන නෑ. පුදුමාකාර මරුමුස් සාමාන්‍ය කියන පහත් වචනින් කියනවා මරුමුස් ආගමක් එහෙම නැත්නම් මේ බොහෝම රසඥතාවය දන්නේ නැති අපිෂ්කතියක්. අද ජනප්‍රිය වෙලා ඉන්න හාමුදුරු ටිකත් ওই ටිකම තමයි කියන්නේ. උන්වහන්තරම් පෙන්වනවා බුද්ධ ධර්මයේ තියෙන ගිහි ජීවිතයට අතුස්සක්. ප්‍රගතිය ගන්න බුදුහාමුදුරෝ දේශනා කරපු දේවල්. ආදි වශයෙන් මේ දෙන්නා දක්වන ගැටේ නිසා අර අර වගේ தත්ත්වකින් බුද්ධහම විචාර කරන නැත්නම් පුදුමාකාර ආයුධයක් ලැබෙනවා. අදෝර දැන් ටික ටික තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරිලා තියෙන්නේ ඒ බණ කියන අත්දැකීමක්වත් එනතම මේ බුද්ධහම විරුද්ධව ක්‍රියාත්මක වෙන්නා වූ අනිකුත් අන්‍යයන්ට අනුව මේ නාටකවලියා බලහින්ද මුලේ තියෙන ධර්ම කොටස් වලට ඒකයි. මොකද තමක පස්සම ඒ ශක්තිය තියෙනවා. එයාට පුළුවන් ඇත්තටම යමක් කරන්න. යමක් නිෂ්පාදනය කරන්න හැකියාව තියෙන නමුත් ඇත්තම ප්‍රශ්නයක් තියෙනවා නිෂ්පාදනය කරලා ගත්තොත් අපි කොතැනද වැටේ. දැන් ජයගත්තත් නම් මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා තරුණයන් කියන්නේ මහා විපිරිසර අදහසක්. මොකද අපේ වාසනාවට තාම ਸਰවඥ මේ සාසනේ අපිච්ච කතාවදී ඒ කතා තාම පොතේ පතේ හරි නැත්නම් ආරණ්‍ය සේනාසනවල යාන්තම් පැටලලා තියෙනවා. ඒ කියන්නේ දෙයක් ඇහෙනකොට එවැනි පාරකට යන්නේ කෙනාට හරි ලොකු සතුටක්. අතරමං ඉති මිනිසෙකුට කලින් ගියා කෙනෙක්ගේ අඩිපාරක් හම්බුනා වගේ ලොකු සතුටක් ඇති. ඒක නිසා එවැනි භාවනා කරලා භාවනාදී කොහොමද කාමච්ඡන්ද ව්‍යාපාදාදී කරපත් වෙනවා. ඒ මත වෙනකොට ඉව්වා පිළිබඳව ඉරියා හොයන කෙනාට එවැනි කතා ඇහෙන තැන එවැනි සත්පුරුෂ මණ්ඩලයක් ලැබුණොත් අර විශාල සාන්තියක් ලැබෙනවා. එනිසා මේ වගේ ක්‍රම අපි දැනගෙන තියාගන්න ඕනේ. අදුසැකච්ඡාන් ගිනියන උදාකතන දුතිය. අදුසැකච්ඡාම තුවාලකච්ඡාම කොතන දුස්කේ දාලා තියෙන කෙනෙක් අපි දැනගෙන තියනවා වගේ. පොලිසිය කොතන තියෙන කියලා දැනගෙන තියනවා වගේ ඒවා දැනගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ නීවරණය ආමච්ඡන්ද නීවරණය වතුර කර දාපු පාටක් වගේ. වතුර කියලා වතුරේ තියෙන විවිධ ගැටේ කපනවා වගේ ව්‍යාපාදේ කියලා පෙන්වන්නේ ඒ වතුර පැහෙන්න සලස්සන. දුන්නෙන් පලාරන. එතකොට වතුර ගොඩ දානවා. උමාවේ නගිනවා. ඒකෙත් බෑ පිංසුදුවක් අඩියක් දැක ගන්නට අත දාන්න බෑ පිටින් ගන්නකටපත් වෙනවා. මේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි කෙලස් කොල්ලකින් දකින්කොට ලෝභ දෝෂ වශයෙන් හඳුන්වනවා. උන්වහන්සේ කොහොමදක් අත් මොහොතකින් ඉන්නවා. නමුත් නිවන් වෙනවා මේ දෙන්නම නියුණු දෙන්නේ කොහොමද? කාමච්ඡන්දයත් ව්‍යාපාදයක් කියන දෙකම නියුණු දෙන්නේ වාගේ මොකද මේ භවය ඇති කිරීමට ලෝකේ ප්‍රධාන වශයෙන් හේතු වෙන ධර්ම දෙකයි බුදුජානක දෙන්නන්නේ අවිද්‍යාවත් තණ්හාව. අවිද්‍යාව ඈත ඉඳලා කටයුතු කරන හොරමුණේ නායකයා වගේ එළියට එන වැඩ කරන කෙනෙක් නෙවෙයි. තණ්හාව තමයි, තෘෂ්ණාව තමයි මේ කාමච්ඡන්දය තමයි උඩට බහලා වැඩ කරන්නේ. මේ කාමයන් මේ දෙමින් සංගල අවිද්‍යාව තණ්හා දෙක සංගල දේශයක් වෙනවා. දීශේ කියලා කියන්නේ කාමච්ඡන්දේ විකෘති ස්වභාවය. ඒක නිසා පටිච්චසමුපාද දුරසාකාර අන්න පෙන්නකොට තණ්හා පච්ච වේදනා තණ්හාවර දේශේ පච්ච වේදනාව පෙන්වන්නේ. ඒක නිසා අතුවාදාන වහන්සේලා උත්සාහ කරනවා පෙන්වන්නට සාධාරණ හේතු සහිතව කර්මය තියෙන්නේ යමක් කරයත් ආ වූ උදු ආශාව. දුර්චය තියෙන්නේ ආශා කරන දේ නොලැබීම නිසා. ඒ නිසා දේශයක් ඇතිලා අපට අපිට නරක දේ හම්බුණා, බාල දේ හම්බුණා, දුර්වල දේ හම්බුණා කියලා හිතනකොට උදට හිත ඉරලා බැලුවොත් ඒ කාන්තේම ලැබීමට බලාපොරොත්තු වෙනා වූ ඊට වඩා හොඳ දෙයක් ගැන අපේක්ෂාවක් තියෙනවා. ඒ නිසා අපිට ඉදිරිපත් වන වූ බාලදී අපිට ඉදිරිපත් වන වූ හීනදී මරන්න, කපන්න, කොටන්න, විනාශ කරන්න අපිට හිතෙනවා විනාශ කළොත් ඊට වඩා හොඳ එකක් අපිට ලැබෙයි කියලා. අපි අර හිතේ කියන හිතට ලැබෙයි. ඒ නිසා කාමච්ඡන්දය කියන එක ඉරිසනුන් අතර ඉතාම ප්‍රකට කරනවා. යාකි බෝකිනී වගේ ඒකිනෙකාට ගාබින ගැනීම වශයෙන් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ මිනිසෙන් අතර මානසික රෝග වලට ප්‍රධාන වශයෙන් මේ තුළ තියෙන කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් නෙවෙයි කාමච්ඡන්දේ ව්‍යාපාදයක් වාට විකෘත වීමමයි. ඒක මේ විචේරවාද කොටස් වල තාම ඉස්සලමත් කරලා පෙන්නලා නැහැ. ඒත් බටහිර මානසික වෛද්‍ය විද්‍යාවේ පහදිනව පෙන්නලා දීලා තියෙනවා යටවෙච්ච ද්වේෂය. මුරුස්නා ගතියක්ම තමයි මේ මානසික රෝග වලට හේතු වෙන්නේ. ඉස්සෙල්ලා මේ தত্ত্বය මෙච්චරම විස්තරව තේරුම් ගන්නට ඉස්සර වෙලා ඒ ඇත්තෝ සාමාන්‍ය කායත වේදනම් කරලා ශෛල කර්ම කරලා සීනති කරවලා බෙහෙත් සුදලා නානාපරිව කෙරුවට පස්සේ හිතාගත්තා අපිට මේ දෙන්න පුළුවන් වෙච්ච. නැත්නම් ඒ වගේ කතාවක් කියන්න පටන් ගත්තා. ලී පාක්ෂර් මහත්තයා මේ ඒ විවිධ බීජ හරණය ඉගෙන ගත්තට පස්සේ ශල්‍ය කර්ම ඉගෙන ගත්තට පස්සේ ජය කෝණි නම් වන්න පටන් අරගත්තා. කොච්චරද කියලා කියනවනම් කතෝලික ආගමට විරුද්ධව නෙවෙයි කියන්නේ. කතෝලික ආගම කියනකොට දිව්‍යඥාන්සේ මවලා තියෙන කියලා මේ කච්චේ විහිළු කරන්න පටන් ගත්තා. නයිතල පෙන්වන්න පටන් අරගත්තා. උඹලගේ දිව්‍යඥාන්සේ පැත්තකට තමයි බලලා අපට පුළුවන්. මේ මිනිස්සයා මේ මේ දේවල් කරන්න කියලා. අන්තිමට ආයේ දිව්‍යඥාන්සේ කියපිට හරි බුදුහාමුදුරුවෝ කියපිට හරි ඥාන ධර්ම විශේෂ නැමෙන්න වෙන කතියකට පත් වෙනවා. ඒ මොකද මානසික රෝග විතර භාවනකෝ පැතුරුන කිසිම රෝගයක් නැත්තේ නෑ මේ දිනු රටවල. හේතුව මොකද? ඒත් කාමාශාවේ අවසාන ලක්ෂණ. අතහැරලා පෙන්වන්න පටන් ගත්තා. නොදන්නා කාටවත් පෙන්වන්න පටන් ගත්තා. ඉස්තියාට කුසල කෝල් පෙන්වන්න පටන් ගත්තද මොනවා දෙයක් දුන්නා. සතුටු වෙන්නේ නැහැ මොකද ඉහළම දේ තමයි බලාපොරොත්තු තියෙන්නේ. කිසිම කෙනෙකුට කෙහෙල කරක් ගත්තොත් මැද ඇවරියෙන් බෑ උඩ ඇවරියෙන් ඕනේ. ඒක තමයි. කොහොමද වුණාකත් ලොකු වෙන එක වෙදී අනිත් ඒවා අඩු වෙන්නේ. ඒ අඩු වෙන ගන්න කන්න කන්න කන්න ඒත් ගන්න මුලේ අමාරුයි. මුල්වලරි එන්න ඕනේ. මේක තමයි අද ලංකාවේ දිනු රටවල් වල අද නගරවල වෙලා තියෙන්නේ. කිසිම කෙනෙක් කිසිම ආකාරයකට දෙන්නේ පෙන්නලා ඇත්තේ. ඉතින් මේ නිසා කාමච්ඡන්දේ විකෘති අවස්ථාවක් වශයෙන් තමයි මේ ව්‍යාපාරය කියලා කියන්නේ. නමුත් ඒක ඒ පුදුලට හේතු ගන්නලා දෙන එක කාමච්ඡන්දේ තරම් ලීසිනේ. මේ නිසා කාමච්ඡන්දයට ඉලියක් හොයනකොට ඉස්ලාම අර ව්‍යාපාද පිළියම් හරියන්නේ. අව්‍යාපාද හිතිවිල්ල කියන්නේ මෛත්‍රී හිතිවිල්ල තමයි දාන්නේ කියන්නේ. මම මේ කරන්නා වූ විකෘති කරන්නේ ද්වේෂය මගෙන් දුර වේවා. ද්වේෂය ඇති වෙන්නේ ඒ තරම්ම සාධාරණ හේතු සහිතව නෙවෙයි තියෙන හිතින් හදාගත්ත දෙයක් තියෙනවා. ඒක නැතුණා නම් මේ ලෝකේ බොහොම සුන්දරයි. ඒ නිසා අව්‍යාපාද හිතවිල්ල, අද්වේෂ හිතවිල්ල, පව මේ ව්‍යාපාදයට බොහොම ලොකු උත්තරකාරකයි. අද ලෝකේ හදලා තියෙන මේ තරංකාරී හිතවිල්ල නිසා, තරංකාරී වෙනදපල නිසා කොච්චර කෙරුවක්වත් ඊට වඩා හොඳ එක තියෙනවා මට හම්බුනේ හොඳ එක නෙවෙයි කියන නියම නිසා අත්‍යුච්ඡතාවය කියන කොච්චර දේවල් සත්පහසුකම් දුන්නත් ඉවරයක් නැහැ. දුනු වතුර බොන්නා වාගේ, අයිදල් කෝඩකට වතුර පුරවන්න හදනවා වාගේ මේ ආශාව සංසුද්ධ කිරීම. සමුලාත සීමාව තේරෙන්නේ. ඒ මොකද ආධ්‍යාත්මික පදනමකට නෙමෙයි මේ වතුර වැක්කේ. ඒක නිසා ප්‍රධාන වශයෙන් අද බෞද්ධ රටවල් වල වගේ නැත්නම් අපි වාගේ පිළිසකට නම් උත්තර දෝ සන්තෝෂයෙන් පුළුවන් ක්‍රම තියෙනවා. අපි මේ බුද්ධෝත්පාද කාලෙක ඉපදුනා. අපේ මනුෂ්‍යාත්ම භාවය ලැබිලා තියෙනවා. ඇහැ කන දිව නාසය ආදී ඔක්කොම අපට අවශ්‍ය අංගෝපාංග ලැබිලා තියෙනවා. ඒ කියන්නේ උත්කෘෂ්ඨ මට්ටමේ නැතුණත් සාමාන්‍ය ජීවනෝපාය කරගෙන යන්න පැවිද්ද තියෙනවා, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා, බණ කියනවා. ඒ කටයුතු ඔක්කොම තියෙදී අපි කොච්චර වෙලාවක් ගත්තොත් නොලැබිච්ච සපක් වෙනින් කල්පනා කරලා එහෙම නැත්නම් ආවලාමට මෙහෙම නොකළා නම් හොඳයි කියලා හිතලා මේ දේ නොලැබුණ අර දේ ලැබුණා හොඳයි කියලා කොච්චර නම් වෙලාව නාස්ති කරනවා. ඒකට පැහැදිලි වචනක් වාගේ තමයි. යටින් අර අඳුරුස්නාගතිය පවතින තාක්කල් වතුර දිගටම පැහැෙනවා. මේයි වේ සංගියාවක් අන්දමර බලන්න පුළුවන් ගැතියක් සුසුසු ඉබටක් ඇති. නිසා ඒ සඳහා අපිට තේරුම් අරගත්තොත් මේක මේ අර බල්ලෙක් Tamange වලිග හපා ගන්නට වේගෙන් කරකැවෙන වාගේ ඒක දිගේ දුවන දුවන දුවන දුවන වෙන්නේ ජීවිතේ කෙටේ. අද මුහුදක්ම දක්ෂර එළුවියාකාර කරන තරුණ අය අතර ප්‍රධාන වශයෙන් හොයාගෙන තියෙනවා ඉස්සරට වඩා ලංකාව වගේ රටවල් වල වුණත් අකාලේ මේ යන ගතිය වැඩි කියලා. ඒකට හේතුව තමයි දිනු වෙන්න වෙන්න මින්ට වඩා ශීඝ්‍රයෙන් දිනු වෙන්න ක්‍රම තියෙනවනේ. මේක කරන්න ගත්තොත් ඒ මට ගෙදර එන්න වෙනවාට යන්න හම්බෙන්න කමක් නැහැ. මම මේකේදී නොකනදී හම්බ කරනවා නම් ඊටදී ටිකක් වේගෙන් කල්පනා කතා කරලා බැලන මිනිස්සු ඕනෑම මිනිස්සු අයින් කරගෙන කටයුතු කරන මට ශීඝ්‍රයෙන් යන්න පුළුවන් කියන එකට ඇති වෙලා තියෙන වාතාවරණ නිසා කිසිම කෙනෙකුට Taman කරේ මෛත්‍රියක් කන්න බොන්න වෙලාවක්, යන්න දෙන්න වෙලාවක්, නැදාගෙන ඉන්න වෙලාවක්, කොටිම දින හුස්ම ගන්න වෙලාවක් නැහැ. ආනාපාන සති භාවනාව නම් කොහොමඩක්වත් කරන්නේ නැහැ. හැබැයි ආනාපාන නම් වෙනවා. මොනම දෙයකටවත් අල්ලන්නේ නැතුළු මේකට. වැදගත් අත්‍යතු හදාගන්න කියන්නේ ආනාපාන සති භාවනාව කියලත් හරියට. ඒ තරම්නේ ඒකාම ආකාරම තමයි. නමුත් ඒක දීඝ ස්වරූපෙන්, තරකාරී ස්වරූපෙන් ඉස්මතු වුණාට පස්සේ ඒ පුද්ගලයා අමුතුම සතෙක් බවට, අමුතුම වේගපින්ඩයක් බවටපත් ඊට පස්සේ මේ පුද්ගලයා ඒකයාගේ නැසීම පිණිස විනාශය පිණිස කටයුතු කරනවා. මොනම කාලයකවත් හේතු ගන්නන්න අමාරුයි. ඒ වගේම මොනම දෙයක දුන්නත් හරිත වෙන්නේ නැහැ. ලැබෙන තියෙන හුස්ම ටික හොස්ෝස් දාලා ඉහළ පහළ දාලා ඉක්මනට මැරලා. ඒ වෙනුවට ජීවත් වෙන්න කොහොමද ආවේ? ජීවත් වෙන්න තරසම් කරනවා නේ අතීතේ ඉන්නවා නේ අනාගතේ ඉන්නවා නේ අනුන්ගේ හිතේ තමන් ගැන මේ වර්තමාන මොහොතේ කල්පනා කරමින් ඒ හුස්ම ඇතුල් වෙනවා මේ හුස්ම පිට වෙනවා කියලා අරමුණට බුණ දාලා ඉන්න අවස්ථාවම තරව වාදනාවක්. ඉන්න බැරි එන්නේ එක්ක කාමච්ඡන්ද නිසා නැත්නම් මේ ද්වේෂය නිසා. ඒ ද්වේෂය පිළිබඳ ප්‍රශ්නේදී අර කාමච්ඡන්ද තමයි විදුනේ. වක්‍රවයි වැඩ කරන්නේ. ඒ නිසා බොහෝම අමාරු හේතු ගන්නවා. ඒ නිසා කාමච්ඡන්ද ප්‍රශ්නට වඩා සතිය ඒ ද්වේෂ ප්‍රශ්නේදී තාමත ප්‍රතිඵලයක්. දේහ චරිතයට උන්ට කියන්න නරකයි මේ සත්‍ය කරන් ඉස්සල වෙලා සිල් අරගන්න ඕනේ නාන්න ඕනේ මොනවාක්වත් ඕනේ. සතිසම්පජඤ්ඤම් භික්ඛවේ අසති සතිසම්පජඤ්ඤම් විපන්නස්ස අතුකලසේ හෝති දුරෝතප්ප යම් කිසි කෙනෙකුට සතිසම්පජඤ්ඤය නැත්නම් අසම්පජඤ්ඤය වෙන වාසය කරනවා ඔහු තුළ දුරෝතප්ප පිටන්නේ. දුරෝතප්ප පිටීමේ මූල ධර්ම බිඳිනවා. සුරෝතප්පංගිතේ අසති විරෝතප්පංගි පන්නස්ස අසුරේසෝ හෝති ඉන්ද්‍රිය සංවරෝ මේ වෙන පුද්ගලයෙකුට බයලජ්ජාදක නැති බයලජ්ජාදකෙන් වෙන ඉතිකනාට ඉන්ද්‍රිය සංවරයට පදනමක් නැහැ පදනම දෙ කරනවා ඉන්ද්‍රිය සංවරේ අසති ඉන්ද්‍රිය සංවරේ පන්නස්ස අසුරේනි සංහෝති සීලං ඉන්ද්‍රිය සංවරේ නැති ඉන්ද්‍රිය සංවරේ වෙන වාසය කරන කෙනාට ඉන්සා සීලයේ පදනම බිඳිනවා යම් වෙලාවක සීල මේ සති සම්පජාඤ්ඤ සති සති සම්පජාඤ්ඤ සම්පන්නස්ස උපනිෂදම්පඤ්ඤෝ හෝති පුරෝතප්පං ඒ සති සම්පජාඤ්ඤ කියන කී බුද්ධිය වතුනා නම් ඔහුට බයලජ්ජාවට අවශ්‍ය පතනම කලබල බයලජ්ජාවෙන් යුක්තව බයලජ්ජාවෙන් කටයුතු කරනවා නම් ඔහුට ඉන්ද්‍රිය සංවරය පිළිබඳව අදරම කලබල ඉන්ද්‍රිය සංවරයෙන් කටයුතු කරනවා නම් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත නම් උන්ට සීලයට පදනම සලසනවා. ඊට පස්සේ සමාධි ප්‍රඥා වැඩෙනවා. ඒක නිසා අද මේ අශීතර ගතවලට මේ සත්‍ය උගන්නන්න ගියාම දිය කරලා කට බෙදකල කට අරගෙන අර හරකුන්ට මේ බඳුනනවා. කටට වක් කරන්න වෙලා තියෙනවා. රටේ රටවලට බොහෝම ජයත තියෙනවා. ඒ සත්‍ය මේ තරම් විකෘත වුණා වූ ආනාපාන විකෘති වෙලා තමයි ව්‍යාපාදේ පාඩපත් උනේ. ඒ මේ විකෘතයටපත් වෙලා මනස විකෘති කරන්නා වූ මේ රෝගයට හිඳින්ම උත්තර දෙනවා සතිය. ඒකෙදි ඉන්නේ කියන්නේ කල්ලාසෝ බෞද්ධ වෙන්නෝනේ, ඉෂ බාන්නෝනේ, හූර කරන්නෝනේ, දාපනයක් දාන්න මොනවත් නැහැ. නමුත් ඒකේ තියෙන පුදුමාකාර ගතිය තමයි ඒ සතිය පිහිටියාට පස්සේ බයලජ්ජා. බයලජ්ජාවෙන් ඉන්දිය සංවරය, ඉන්දිය සංවරය කියන්නේ ඒක නිසා ඒ අර මේ විකෘති ස්වභාව වලට සතිය අධිධර්මවල පුදුමාකාර කරගන්නවා. ඒ වගේම තමයි මේ ද්වේෂය ගත්තාම ද්වේෂ චර්යාවේ තියෙන බුද්ධ චර්යාවට සම්බන්ධතාවක්. විතක්ක චර්ය ගත්තාම ඒක බුද්ධිය සම්බන්ධව ද්වේෂයට සම්බන්ධයි. ඒක යම් වෙලාවක විතක්ක චර්ය බුද්ධි මේ ද්වේෂ චර්ය අරකට ද්වේෂ චර්යයක් කියලා ද්වේෂය අයින් කරගත්තා නම් ඒ සාමාන්‍ය ශ්‍රද්ධා කරේකට වඩා බොහෝම සීක්‍රෙන් භාවනාවේ ආධ්‍යාත්මික ගමන ඉදිරියට යනවා. මේක කරන එක අමාරුයි. කරන්න පුළුවන් ක්‍රමයක් තමයි සතිය කියන්නේ. එනිසා ඒ ව්‍යාපාරය ගැන කතා කරනකොට ව්‍යාපාරය ඉස්සල්ලාම සමත ක්‍රමයක් වශයෙන් හෝ උපකරණ වලක් වශයෙන් දෙන ඉස්සල්ලාම සුභ පරමර්ථ හිතවිල්ල ඇති කරගන්නවා. හැකි සංඥාව ගන්නවා. දැන් කාලේ කියනවා ධනාත්මක සංකල්පය ධනාත්මක චින්තනය ඇති කරගන්න. ඒ ධනාත්මක චින්තනයයි අර අපි කලින් සඳහන් කරපු අපන්නක චින්තනය එහෙම නැත්නම් අරුද්ධ චින්තනයයි සම්මන්තරණය සමාන වෙනවා. කිසි දෙයකට කිපෙන්නේ නැතුව ඒ දිහා බලන්න ගතිය. මේක හඳුනගන්නට පස්සේ භාවනාවේදී මතු වූ ව්‍යාපාදය දුරු කරගන්න නම් මුත්‍රා චේතෝ විමුක්ති කියන මෛත්‍රී භාවනාවම අවශ්‍යයි. වැඩි මෛත්‍රී භාවනාවට කෙනාට ඒ චේතනා නරක චේතනා ද්වේෂ චේතනා එනකොට වැඩිම මෛත්‍රිය බොහොම තවරේ. ඒ මෛත්‍රිය බුද්ධ ශාසනයේ ඕදිසෝ බරණ අනුදිසෝ බරණ වශයෙන් සාල විස්තරයක් තියෙනවා. එහෙම මේ මෛත්‍රී හිතේක සහ මෛත්‍රී භාවනාව කියන කොටස් දෙක ඇරිච්චාම ඒ පුද්ගලයාට ඉන්දිය සංවරය තියෙනවා නම් බොහෝ විට දේශෝ පිළිමට වනවා. ඒ වගේම තමයි ප්‍රතිසංඛාණය කියලා. නෝනින් කල්පනා කිරීම කියන්නේ. උද්දේශය ආවට පස්සේ දේශෙ දිගේම දුවන්න දෙන්නේ නැතුව ඒක නතර කරා. පරවචනාංශයේ බෝධිසත්වතරකදී අසවල් අසවල් ජාතක කතාවල්දී කොච්චර ගමන්ද සාධාරණ විදිහේ කවමදාකවත් කිපින ප්‍රතිචාර දැක්වේ නැහැ. අපිට එච්චරම අමාරු. නමුත් අපි හිතන්න නරකයි අපිට දොස් කියද්දී අපේ වැරදි කියද්දී කරබන්නේ මේක නොනින්දකමක් කියලා නම් හිතන්න අරකයි. මගේ ජීවිතේ මණ්ඩ කපු එදා ගන්න පුළුවන් කාරණාව තමයි හුඟක් කලකට මම ප්‍රතිචාර කෙරුවේ මම නෝන්දලෙක් නෙවෙයි කියලා පෙන්නනවා. නෝන්දලේ පරිගමනය කෙලෙස් ඇති වෙන්නේ නැතුව යටවෙන්න පටන් ගත්ත දවසින් ඉඳලා විශාල වෙනසක් මම දැක්කා මගේ ඇතුළේ. ඒතර මේ කරා නෝන්දලින් දුක් නෑ බලනකොට. තමන්ට කරන්න බැරි තමන්ට ප්‍රමාණ කරන්න බැරි ඒ ද්වේෂයේ කාරණාත්මක විචාර තමන් තුළ ද්වේෂය ඇතිලා තියෙන බව දන්නවා ඒක දිගේ පස්සුතර වඳින ගත්තොත් මේකේ වැලිය බව දන්න වෙලාවට අකුල ගන්න එකයි තියෙන්නේ අර ඉබ්බා අතුලට ගත්තවද අකුල ගන්න කයිද මිනිසුන් බයි බොහොම චක්කුමක් නේ මේ රාදි ක්‍රියාත්මක ඥානී හාමුදුරේ දැන්වත් ඉදිරියට එන්නේ කියලා බත්තරුන්න් දීලා තියෙනවා අපි මොකද කරන්නේ මේ ලෝකේ තියෙන මහා ව්‍යාපාදේ කියන එකට සර්වඥාන්සේවත් මේ උත්තර දෙන්න හදන්නේ උප්පන්නං අජ්ජත්තං ව්‍යාපාද. සංතං වා අජ්ජත්තං ව්‍යාපාද. සංතං මේ අජ්ජත්තං ව්‍යාපාදෝතු ප්‍රදාන. ඒක නැතුව කොහොමද අපි අනුන්ගේ ආපාදේ මේ සන්තෝෂ කරන්න හදන්නේ. ඒක හරියට අනුන්ට තරහ වෙලා ගහනද අසුගඩක් අත ගන්නවා වගේ. අනුන්ට තරහ වෙලා ගහනද ඉනිගත යකඩයක් අතර ගන්නවා වගේ. ඒ තරම්ම ප්‍රකටයි හොඳයි. ඒ තරම් ප්‍රකටව Tamanට නම් පේනවා. ඉතින් මේ ණයට බලහින්න කාටනම් පොඩි අයට පවා පේනවා අන්නේ මේ ගුණවන්තයෝ කියලා හිතාන මේ සීලවන්තයෝ කියලා හදාන කරන මේ කුවකටන් නිසා අනේ අසුචි නේද අත ගන්නනේ අනේ දිනු දෙවල නේද අත ගන්නනේ කියලා පිටින් බලහින් අත් අවුරුද්දරුවට පවා පේන. නමුත් අර විශේෂයෙන් දුර්වලම සෝචයන් ඒ පුදුලට පේන. එනිසා සර්වඥයන්ගේ පෙන්වන හදාන්නේ නැහැ උන්වන්ට කියන්නේ නම් දවසක තමන්ම දැකගත්තොත් නම් අන්න වටිනවා. මුන් මේක තමයි ඔය සත්‍යයේ තියෙන විශේෂය බවම තියෙන්නේ. අමච්ඡන්දයට වඩා ද්වේෂය. ඒ නිසා හුඟක් වෙලාවට සාකච්ඡාවලදී කියන වචනයක් තමයි මම කියදු. වැරදිච්ච වෙලාවට තමයි සත්‍ය පිළිගන්නේ. වැරදිච්ච වෙලාවට තියෙන සත්‍ය තමයි හොඳට මතකෙ තියෙන්නේ. සියල්ල සමාදානයේ සත්‍ය යන වෙලාවට සත්‍ය එච්චරම ප්‍රකට ශේය කරන්නේ. ඒ නිසා සත්‍ය අපිට නිතරම ප්‍රථමාදාන පෙට්ටියක් තියෙනවා. වැඩෙන් හදනකොට වැඩනකොට පස්සේ ක්ලාවුනකට පස්සෙත් ගාගන්න. ඒක ඒ නිසා කාමචන්ද නීවරණයට වඩා මේ ව්‍යාපාර නීවරණත් එක බලනකොට බොහොම කැපී දෙන වෙනසක් ඇති කරනවා. හැබැයි මේ ඇතුලෙන් කතා කරනවා. තමයි අත්දකපු දේ වලින් කතා කරන පිටින් කරුවොත් නම් කිත්තු කරන්නත් බැරි වෙන්න පුළුවන් සත්‍ය තරහ ගන්නත් එක්ක. ක්‍රියාත්මක වෙනකොට නම් සීමිත හුස්මේ දැනට ප්‍රතිඵල ලැබලා තියෙන බව බටහිර මානව විද්‍යාව මානසික විද්‍යාවේ උත්තර දැනට හම් වෙලා තියෙන තොරතුරුන් පෙන්නනවා. ඒගොල්ලෝ විශාල වශයෙන් එකපත් කරනවා. ඒ නිසා ආයු වාගේ අර කියන විදිහමයි තුරුති වෙන්නමයි භාවනාව, ඉන්දිය සංවරය, පරිසංකාර චිත්තය, එහෙම නැත්නම් කල්යාණ මිත්‍යාශ්‍රය. එහෙම නැත්නම් සුදුසු කතා. මේ සුදුසු කතා අරකට වචනයක් කතා කරන්න තියෙනවනේ ඇත්ත වශයෙන්ම මේ වැනි කතා සාකච්ඡා රාශියකටම සම්බන්ධ වෙච්ච යන්ත්‍ර වෙච්ච නිසා තමයි මේ ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳව හැඟීමක්වත් නැතාලු. මේ සාකච්ඡාවේදී මට ඇතිවෙච්ච ප්‍රධානම දේ තමයි අපි ඔක්කොම ඉන්නේ අත්ත වශයෙන්ම එකම බෝධිය තමයි. අපි මේ ද්වේෂය ගැන කතා කරන්න හරිම බයයි. හරිම ලැජ්ජයි. නමුත් මේ සාකච්ඡාවකදී කිසි කෙනෙක් ඒ ලැජ්ජ බය අත්හැරලා මුජානේ අහිච්චිත අහිච්චිත ලැජ්ජ බය නෙවෙයි. අපි සාකච්ඡා කිරීම වශයෙන් එලි කෙරුවොත් වෙන්න පටන් ගන්නවා කොයි මල්ලෙත් කොයි කුරපයියේ කිල්ලෝට බලන හුමුතිය. ඒකේ හංගනේක තමයි සදාචාරය කියලා හිතනවා. මම කියන හංගනේක කුවට කමතියි. අපි මේ මතු කරගන්න මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන අපි මතු කරන සම්බ්‍රහ්මචාරීන් වහන්සේලා ආශ්‍රය කරන අපි මේ මතු කරගන්න ධර්මයේ ආශ්‍රය කරන්නේ ඒක තමයි බණවන්නේ. දැන් ධර්ම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් සුසුදුන් වල කියන්නේ නරකයි කල්යාණ මිත්‍ය හම්බෙච්ච වෙලාවේදී ගුරුවරයා හම්බෙච්ච ආදී ඒකට ප්‍රතිකර්ම ඉගෙන ගැනීමට ලැජ්ජ කරනවා නම් ඒක සංස්කෘත ශ්ලෝකයක සඳහන් කරලා තුනා මොහොදින ලැජ්ජාවක් කියලා. ඉන්නේ පිට ආවට පස්සේ අපි කියලා ඉල් කරන්නේ. උන්දර වශයෙන් ගුරුවරයාට ක්‍රම සුලලයි. ඒ නිසා ව්‍යාපාරය අවසාන වශයෙන් සාකච්ඡා කරන්නේ ධර්ම සාකච්ඡාව නැත්නම් මේ දේට අදාළ සුදුසු ධර්ම කතා. නිසා අපි බලාපොරොත්තු වෙන මේ ධර්ම කතා ගාක් කියවම වහලා තියෙනවා. ඒවාගෙන් මේ කතා කතා කරපු අද්දකින් හුඟක් මේ පිළිද අද්දකලා තියෙන දේවල්. මේ වතුල කතා ගැනීම. ගොනු කර ගැනීම ඉතු ආකල්පවල දුක් ප්‍රශ්න ඉදිරියට මේකට වඩා සාර්ථක කරලා ගනිමින් ඒ නිවර ධර්ම වල තියෙන මේ අසීමිත බලය අධ්‍යාත්ම වශයෙන් හෝ බිඳදාල ඒ තමන්ගේ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන පංචේන්ද්‍ර ගමේ ඉපත් කරගෙන ප්‍රතිපත්තාන විදියට අවුජයට ය아가න්න ශක්තිය ධෛර්යය බලය ලැබුවා කියලා ආර්ථනාවක් එක්කම අදට ඊ ධර්ම දේශනාවකින් හොයනවා සාවතාසයම් මේ සම්බතං කුඤ්ඤ සම්පදං කබ්බෝ දීවානුමෝදන්තු රබ්බ සංපත්ති සිද්ධා උත්තාවතාසයම් මේ සම්බතං කුඤ්ඤ සම්පදං කබ්බෝ සුතානුමෝදන්තු රබ්බ සංපත්ති සිද්ධා උත්තාවතාසයම් මේ සම්බතං කුඤ්ඤ සම්පදං කබ්බේ සත්තානුමෝදන්තු රබ්බ සංපත්ති සිද්ධා ආකාශත්ථාද බුම්මත්ථා දේවානාගා මහිද්දා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්ථාද බුම්මත්ථා දේවානාගා මහිද්දා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථාද බුම්මත්ථා දේවානාගා මහිද්දා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මන්තරං